සරුවඥන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරපු උත්තමයන් වහන්සේ. <clears throat> සිළු කෙලස් වාසනාව දුරු කරපු උන්වහන්සේ. නිසා සමහර කෙනා බුදුහාමුදුර හරිම අවාසනාවන්තෙක් කියලා. මොකද කෙලස් වාසනා රහිතයි. අපි වාසනාවන්තයි. උප්පත්තියම අපිට කෙලස් වාසනාව සහිතයි. ඉතින් අපි අවාසනාවන්ත වෙන්නයි ඔන්න බුදුගුණ වඩා. එහෙම බුදුගුණ වඩනකොට බුදුහාමුදුරන්ගේ මේ සවාසනා සකල ක්ලේශ ස්වરૂපය රහතන් වහන්සේගේ වාසනා සහිත ක්ලේශ අධ්‍යා බලනකොට මහ පුදුම වෙනසක් තියෙනවා. අපි ගත්තොත් මේ කටුවාවේ පෙන්වන්නේ මෙහෙමයි වෙනස. පරණ රාකලයක් ගත්තොත් ඒ රාකලේ ගොඩක්කල් පැහිලා පැහිලා බුරුදු වෙච්ච එකක් නම් ඒක මොනින් නමලා සහ ඔක්කොම හොදලා අවුවේ තියලා ගත්තත් අලුත් එලිජ දාපු ගමන් පැහෙන්න පටන් ගන්නවා. ඒ මොකද අර මැටි වල තාම තියෙනවා මණ්ඩි. ඒකට අලුතෙන් කොච්චර දේවල් දැම්මත් පැහැිනවා. ඒ වගේ තමයි අපේ ශරීරය එක චිත්තක්ෂණයක බුදු ගුණේම පිහිටලා පිරිසුදු වුණත් අපේ මේ ආසව අනුසය කියන ධර්ම ආසව කියලා කියන්නේ මණ්ඩි වලට කියන නම. රා මණ්ඩි වලට කියන්නේ ආසව කියලා. අපි ඔය අරිෂ්ඨ ආසව අර්ක කියලා හදාන්නේ ආසව කියන්නේ ඕකට තමයි. මේ පැහැෙන මණ්ඩි තියෙනවා අපේ හිතේ. ඒකට කොහෙන් මොන දේ වටනත් කෙලසෙනවා. එනිසා අපි චිත්තක්ෂණයට හිත සුද්ධ කරගත්තට බුදු වෙන බව හැබෑව නමුත් අර කෙලස් මණ්ඩි නිසා එත් පැහැිනවා. සරුවචනාසිකේ එහෙම එකක් නැහැ. අද කාලේ දෙන උපමාවක් හැටියට ගත්තොත් ඒ ඔය විටමින් එහෙම දාලා තියෙන බෝතල් තියෙන්නේ. නැත්තම් ඔය මේ සුවඳ જાති හොඩිකොලොන් එහෙම නැත්තම් ඇල්කොහොල් මිශ්‍ර දේවල් දාපු බෝතල් කොච්චර පිරිසිදු කරත් ඒ බෝතලේ බෙහෙත් ගඳ යන්නේ නැහැ. හොදලා නවල අවුවේ නමලා තිබ්බත් බෙහෙත් ගඳ යන්නේ නැහැ. ඒ බෝතලේ වීදුරුවටත් වැදිලා තියෙන්නේ. අනිත් වගේ රහතන් වහන්සේ නමකට කවදාකවත් මේ කෙලෙස් වාසනාව කපන්න බෑ. හැබැයි පිරිසිදු సంతානයක් ඇති කරගන්න පුළුවන් බෝතලේ හිස් කෙරුවා වගේ. සරුවඥාණන්ගේ කෙලෙස් ගඳක් නැහැ. සවාසනා සකල ක්ලේශය. ඒ නිසා උන්වහන්සේ කියන්නේ අහෝ සුසුද්ධ సంతානං අහෝ බුදුරජාණන් වහන්සේගේ සුසුද්ධ సంతානේ මේක සඳහා උන්වහන්සේ හේතු සම්පatti සම්පූර්ණ කරන්න විතරක් සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පිරුවා. ඒ කාලේ උන්වහන්සේ කවදාකවත් බුදු වෙන්න හිතුවේවත් නැහැ. උන්වහන්සේ හිතාගත්තා මේ කුණු පංචස්කන්ධේ නැත්තම් මේ ශරීරයේ තියෙන මේ කෙලෙස් කපන්ට හේතු සම්පatti ලබන්ට ආවට ගියාට බෑ. ඒකටම කැප වෙලා හේතු සම්පatti සම්පූර්ණ කරලා සාරාංශකේ කල්පලක්ෂය. ඒ වුණත් අවසාන භවයේදී උන්වහන්සේ දැනගත්ත හේතු සියල්ල සම්පූර්ණත් ඵල සම්පatti ලබන්න වෙනමම භාවනා කරන්න ඕන. සියලුම පාරමිතා ධර්ම සම්පූර්ණයි. අනෙකුත් ඔක්කොම ප්‍රශ්මහ බැලුම් බලලා හරියට ඉපදුනාට වෙනමම භාවනා කරන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා ඵල සම්පatti සඳහා කරන භාවනාව කියලා. ඒකත් පුංචි එකක් නෙවෙයි. දුෂ්කර ක්‍රියා කරපු හැටි ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල සඳහන් වෙනවා. මනුස්ස හිතකට හිතා ගන්න බැරි තරම් දුෂ්කර ක්‍රියා කළා. ওই ලැබුවා වූ හේතු සම්පatti මල්පල කරනවා ගන්න. ඊට පස්සෙත් උන්වංශ හේතුව බන නොකිය. සත්තුපකාර සම්පatti අමතක කරා. මොකද මේ ලෝකයා ඒ තරම්ම කෙලස්ටරයි දුවන්නේ. ඒ තරමටම ඉන්ද්‍රම් පිනවන්ටයි දුවන්නේ. ඉතින් මේ තරම් සවාසනා සකලක්ලේශ දුරු කරලා ඉගෙනගත්ත ධර්මය මේ අපිරිසුදු කෙලස් බරිත පුද්ගලයන්ට දාලා දරයිද හිතා ගන්න බැරුව ගියා. ඉතින් බණ නොකියන්න හිතුවා. පස්සේ තමයි ඒ සහම්පති බ්‍රහ්ම රාජා ඇවිල්ලා වන්දනා කළා ඕ ලෝකෙට උනේ මහාම මහ විනාශයක් මෙච්චර බුද්ධෝ අම්බෝධි සාමි මුත්තෝ අමුත්තේ පරේ කියලා භාවනා කරලා බුදු වෙච්ච බුදුහාමුදුරුව බණ නොකියන්න පය පිටිපසට ගත්තා කියලා හරි අකම්පා වෙලා කිව්වා අනේ නිදුකානන් වහන්සේ එහෙම කරන්න එපා මේ අල්ප රජස්ක කෙලස් අඩු ඇත්තෝ ඉන්නවා ඇත්තෝ ටිකක් තේරුම් ගනී කියලා බණ කියන්න ආරාධනා කරා ඊට පස්සේ තමයි උන්වහන්සේ මේ සත්ූපකාර සම්පත්තියට බැස්සේ මේක හරි වටින ආදර්ශයක් තියෙනවා. උන්වහන්සේ කවදාකවත් හේතු සම්පූර්ණ කරන්නේ නැතුව ඵල සඳහා සටන් කරේ නැහැ. ඵල සම්පූර්ණ කරන්නේ නැතුව අනුන්ට උදව් කරන්න ගියේ නැහැ. අද මේ සමාජයට බහැලා සමාජයට උදව් කරන්න හදන ඇත්තන්ගේ තියෙන දුර්වලකම් බලනකොට ඇයි මෙච්චර මේ සමාජ සේවාවල් දුර්වල වෙලා තියෙන කියලා හිතා ගන්න පුළුවන්. ඒත් කිසිසේත්ම Tamange හේතු සම්පatti සම්පූර්ණ කරන්න හිතන්නේවත් නැහැ. ඵල සම්පatti අපේක්ෂා කරන්නෙත් නෑ බොහෝම ඉක්මනට අනුන් කෙරේ තද කිඹුල් කඳු හෙලාගෙන සමාජ සේවාවට බහි. බහැලා කියන උදව් කරන්න කරන්න මිනිස්සු බයිනවා. උදව් කරන්න කරන්න මිනිස්සු ගහනවනේ කියලා ඉතින් මාර බලවේග ගැන කතා කරනවා. මාර බලවේගේ තියෙන්නේ හේතු සම්පatti නැතුව ඵල සම්පatti නැතුව බහින්ද එපා. සත්තුපකාර සම්පත්තියට පුළුවන්කම තිබුණාට එහෙම ගියාම ඉතින් වෙන්නේ අමාරුව තමයි. සරුවච්චන්සේ කවදාකවත් තමන් වහන්සේ තුල අදාළ ගුණේ නැතුව උන්වහන්සේ ඵල බලාපොරොත්තුනේ නැහැ. නිසා උන්වහන්සේ යාඥා කළ ඵල බලාපොරොත්තුනේ නැහැ. උන්වහන්සේ කවදාකවත් පාර යනකොට වැටිලා තිලා නිවන් හම්බ වෙයි කියලා ගියේ නැහැ. හදිස්සියේ නිවන් භාවනා කරන්න පුළුවන් ගුරුවරු පිටිපස්සේ ගියෙත් නැහැ. නන් දන්නේ කාටවත් ඒව කරන්න බෑ. කරන්න නම් හේතු සම්පatti හරියන්න උන්වහන්සේ හේතු සම්පatti වෙනුවෙන් වෙනමම කල් ගත්තා. අරගෙන ඵලය ලැබල නැති බව දැනගෙන ඵල සම්පත්‍ය සඳහා වෙනමම භාවනා කර අපිට හිතා ගන්නවත් බැරි එක. අන්තිමට තමයි උන්වහන්සේ මේ සත්තු උපකාර සම්පත්තියට බැස්සේ නිසා උන්වහන්සේ පටන් ගත්තේ එකම ව්‍යාපාරයක්වත් වැරදුනේ නැහැ සුදුස්ස බවටපත් වුණා. අපි එහෙව් සාස්තුන් වහන්සේගේ ගෝලියෝ කවදාකවත් එපා කිඹුල් කඳුළු හෙනන්ට අනුන්ගේ දුකට අපිට සුදුසුකම් නැත්තම්. ඒක වරදිනව වරදිනවමයි. බටහිර දාර්ශනිකයෙක් කියලා තිබුණා ඒ විදිහට ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියන්නේ vested interest කියලා. ඕක විතර කැත දෙයක් නැහැ කියලා මනුස්ස ජාතියට අනුන් දුකටපත් වුණාට පස්සේ Taman ළඟ සුදුසුකම් නැතුව කිඹුල් කඳුළු හෙලාගෙන එව්වට බැහැලා අර මිනිස්සුරපත් වෙච්ච දුකෙන් මොකද්ද අමනුස්ස ආස්වාදයක් ලබනවා. මේක තමයි යාගම විසින් මනුස්සයර කරපු කැතම කැත වැඩි. මේක කරන්න යන්න එපා භාවනා කරන කට්ටිය. භාවනා කරන කට්ටිය කල්පනා කරනකොට අපි බුදුහාමසගේ ගුණ සිහිපත් කරන්නේ. උන්වහන්සේ සුදුස්සෙක් උනේ අහම්බෙන් නෙවෙයි. අවස්ථාවාදීව නෙවෙයි. උන්වහන්සේ යාඥා කරෙත් නෑ අපිට ප්‍රතිඵල ලැබේවා කියලා. උන්වහන්සේ කරේ අවශ්‍ය හේතු සම්පත්‍ය සම්පාදනය කරගත්තා. ඊට පස්සේ උන්වහන්සේ ඵල සම්පත්‍ය සාක්ෂාත් කරගත්තා. ඊට පස්සේ වැද්‍ය බැලට බැස්සේ. එනිසා උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන අපි අරහන් ගුණේ සිහිපත් කරන අපි හිතන්න නරකයි විනාඩියක් දෙකක් කරලා අපිට බුද්ධ ධනුසතියෙන් උපචාර සමාධිය ලැබෙයි කියලා. ලැබෙන්න පුළුවන් ඒක වෙනම දෙයක් ලැබෙනව නම් ඒ කෙනාපු හේතු සම්පatti මතයි. ඒ නිසා අපි වාඩි වෙලා බුදු ගුණ ඉදිරිපත් කරගෙන අරහං ගුණයෙන් මගේ හිත පිරේවා මගේ අරහං ගුණයෙන් පිරිච්ච හිතට කෙලස් නැත්නම් මෙනිදි මත හිතවිලි වේදනා සද්ද වලින් බාධාවක් නැතුව දිගටම ඒ අරහං ගුණේ හිත තැම්පත් වුණා නම් අන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හිත නික්ලේශී බවට ඒ తాවකාලිකවපත් වෙනකොට තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා ටික ටික බුදු ගුණේ හිතට වදින බව. මෙන්න මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා බුදු ගුණේ හිත පෙඟිලා බුදු ගුණයේම නිමග්න වෙනකොට තමයි ඔය උපචාර සමාධිය නවත්තාට එන්නේ. ඒ අතරමැද ලාමක ඒකට නතු වෙලා නමුත් අංග සම්පූර්ණ නැති වෙලාවේ තමයි ඔය සාමාන්‍ය බුද්ධ රූප පේන්නේ. හිතා ගන්න පුළුවන් එන්නේ ඒවා දකින්නකොට සතුට එන්නේ. ඒකේ හොඳටම පේනවා බුදු ගුණේ හිත තියෙනවා අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ නම් රූප පේන්න බෑ. සම්පූර්ණ බුදු ගුණයේ හිත හිටින්න ඕන. එතෙන්ට යනකම් භාවනා කිරීම තමයි ඒ චතුරාර්යක භාවනාවලින් සඳහන් වෙන බුදු ගුණේ සඳහන් වෙන්නේ. ඒ නිසා යෝගාවචරයාගේ ප්‍රායෝගික වැඩපිළිවෙල ගත්තොත් ප්‍රායෝගික වැඩපිළිවෙලේ තියෙන්නේ අරහං කියන ගුණයේ සම්පූර්ණ හිත පුළුවන් තරම් අද බැරි නම් හෙට හෙට බැරි නම් අනිද්දා කියලා දිගින් දිගට දිගින් දිගට හිත තැම්පත් කිරීම. එහෙම තැම්පත් කරනකොට එnde end end end සුළු වේලාවකින් ඒ හිත මේ බුදු ගුණේ පිහිටපු ගතිය තෙදවත් වෙන ගතියක් වටේන පටන් ගන්නවා. ආන් එහෙම කරන්න කරන්න කරන්න වෙනදට වඩා ඒ බුදුහාමුදුරන්ගේ තියෙන සමීපස්ත භාවය වැටෙන්න පටන් අර ගන්නවා. Taman නිකං සවැත් නුර ජේතවනාරාමේ සරුවච්චන්හන්ස වැඩ ඉන්න කාලේ තමනුත් පැත්තකටලා කුටියක භාවනා කරන කෙනෙක් වශයෙන් වගේ සමීපකමක් වැටෙන්න පටන් ගන්නවා. ඒත් වගේම ওই සූත්‍ර ධර්ම පාළියෙන් කියවනකොට මේ බුදුහාමුදුරන්ගේ හේවණේ අර සාවුල් කුමාරයෝ සිවුර අල්ලගෙන අනේ ශ්‍රමණේ උඹේ හේවණත් මට සැපයි කිව්වා වගේ ලොකු සතුටක් දැනෙන්න පටන් ගන්නවා. ඒක අර නිකම්ම නිකම් ප්‍රසාද සද්ධාවෙන් නෙමෙයි මේ බුදු ගුණ වැඩිමේ. මේක නිතර කරලා තියාගන්න. එතකොට තමයි බයක් චකිතයක් ඇති වෙච්ච වෙලාවක එහෙම කෙනෙක් ලෙඩ වෙච්ච වෙලාවක, තමන් ලෙඩ වෙච්ච වෙලාවක, පිරිසක් එක්ක වැඩ කරනකොට භාවනාවේදී යම් යම් අඩුපාඩුවක් මතුවෙච්ච වෙලාවක මේ බුදු ගුණය අපිට සරණට පිහිටට හිටිනවා. ඒ නිසා ඒක හොඳට තියාගත්තා නම් අපිට වෙන ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර දිව්‍යයන් පස්සේ දිවිලි යාඥා කෙරෙලි මොකක්වත් ඕන කරන්නේ නැහැ. බුදු ගුණේ ගැන අපිට ලොකු පිටක් ලබා ගන්න පුළුවන්. අපි ඊගාවට යන්න බලාපොරොත්තු වෙනවා ඊගාව ආරක්ෂක භාවනාව වෙන මෛත්‍රී භාවනාවට. මේ මෛත්‍රී භාවනාවයි බුද්ධානුසය අතර වෙනස තමයි අන්‍ය ආගමික කෙනෙකුට අපි මේ ධර්මයේ කියලා දෙන්න යනවා නම් අන්‍ය ආගමික කෙනෙකුට ආගමික පරිසරයක් කියලා දෙන්න යනවා නම් යත්තන බුද්ධානුස්සතිය කියමන නුරුස්නා ගතියකට එන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒක පුද්ගලාභි වන්දනයකුත් වෙනවා ආගමික නායකයෙක් ගැන සඳහන් කරන නිසා අන්‍ය ආගම් අදහන නැත්තඳ මේක එච්චර නුරුස්නා ගතියකට එනවා. ඒක නිසා එවැනි කෙනෙකුට ධර්ම හැඟීමක් ඇති කරන්න බුද්ධානුස්සතිය දෙන්න නරකයි. ඒ යත්තන මෛත්‍රිය දෙන්න පුළුවන්. මොකද හැම ආගමකම සඳහන් කරලා තියෙනවා මෛත්‍රියෙන් සඳහන් කරන්නේ පරසත්තානං හිතා හිතානුභාව ලක්කන මෙත්ත අනිත් සතුන්ගේ හිත සුවසලකීම අනිත් සතුන්ට සුවයක් වේවා කියන හැඟීම ඒ නිසා එතනදී අරමුණු වෙන්නේ සත්ව සංඥාවයි ඒ නිසා පුද්ගලාභිවන්දනයක් නැහැ ඒ නිසා සෑම ආගමකම යම් ක්‍රමයකට මේ මෛත්‍රී භාවනාව උගන්වලා තියෙනවා ඒ වගේම මිනිස්සු මේ ඒක උත්සාහ කරන්නට අර බුද්ධහනුසතියට වඩා පෙළඹෙන ගතියක් තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනා හුඟක් හොඳයි. ওই જાත්‍යන්තර බුද්ධ ආගම පැතිරීම සඳහා කටයුතු කරන ඇත්තෝ ඉස්සරහින් තියාගන්න වටින්නේ මෛත්‍රී භාවනාව. මොකද ඒක අර ආගමික ස්වරූපයක් ගන්නෙ නෑ. පෞද්ගලාභිවන්දනයක් ඇත්තේ නෑ. මොකද අනික් කිසිම ආගමක මේ පුද්ගලාභිවන්දනය කෙරෙන්නේ පුද්ගලාභිවන්දනය කිරීවොත් ඒ ආගම විසින් නිර්මාණය ආගම නිර්මාණය කරපු සර්ව බලධාරී දෙවියන් වහන්සේ කරපු නිග්‍රහයක් වෙනවයි කියන එකයි අදහස. වැඳිය යුත්ත පිටිය යුත්ත දෙවියන් වහන්සේ උන්වහන්සේ දැන්නේ උන්වහන්සේ දකින්න මරණයෙන් මත්තේ මෙලොව ඉන්නවනම් වඳින පුදන කෙනෙක් ඒක ඒ ආගම් වල හරිම මේ ಗುಣමකුකමක්. එනිසා ඒක කියෙවෙන්නේ නැහැ. නමුත් මෛත්‍රියට යතොත් ගැටෙන්නේ නැහැ. එනිසා අපි මෛත්‍රී භාවනාව එහෙම කියලා දෙන්න පුළුවන්. ඒ මෛත්‍රී භාවනාව සඳහන් කරන්නේ මිත්‍රත්වයේ කියලා. මෛත්‍රී භාවනා සංගනේ මිත්‍ර ස්වරූපේ, මෙලෙක් ස්වරූපේ, මු르දු ස්වරූපේ මෙත්තා. මේක අනිත් පැත්ත තමයි ද්වේෂය. කොටිම කියනවා නම් ඇත්තටම ද්වේෂය නැති කරමුටම තමයි මෛත්‍රී කියලා කියන්නේ. ද්වේෂය නැති වුණොත් හිත මු르දු වෙනවා, මෙලෙක් වෙනවා. ආනේ මිත්‍රත්වය අපේ ජීවිතයේ සමහර වෙලාවල් වල හිටිනවා දවසේ. ඒ වගේම ජීවිතයේ ලාදරු ලපටි කාලේ පිරීලා තියෙන්නේ මෛත්‍රියේ. අභාග්‍යයකට වගේ අපේ ජීවිතේ සාර්ථක වෙලා අපි තුරුණු වියටපත් වෙලා ඉගෙනුම ලැබිලා රූසපුවල වැඩිලා ධනවත් වෙලා අනෙක් දේවල් හම්බෙන්න හම්බෙන්න මේ මෛත්‍රිය අපෙන් තුරන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මැද වයස අග වයසට යනකොට හොස්ස ළඟින් මැස යන්න බැරි තරම් කේන්ති යන තරමට මෛත්‍රිය වැඩෙනවා. එමල පුංචි කාලේ තිබුණේ අමතක වෙලා අම්මතර කුරුසෙට තියලා යන ගැහුවා වගේ දඬු කඳේ ගැහුවා වගේ හැරෙන්න පෙරලෙන්න බැරි තැනකටපත් වෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අර පුංචි කාලේ තිබුණ තැනට යන්න බැරි තරමටම රෝග පීඩා තත්ත්වේ. ඉතින් මෛත්‍රී භාවනා කරන්නේ ආයෙත් ගෙනියලා අර අර පුංචි කාලේ හිටපු තැනට ගෙනියන එක. ඒක හරිම අමාරුයි. ගා කමාරි මොකද අපි ඒ අතරමැද එකතු කරගත්ත මේ කුණු කන්දල් ටික අතාරින්න අපිට හරි අමාරුයි. ඒ නිසා අපිට මෛත්‍රියෙන් කරන මේ මෙලෙක් ගතියට පුරුදුකරනද මේ ධනවතුන්ට පුළුවන් ය කුලවතුන්ට පුළුවන් ය රූපවන්තයන්ට පුළුවන් කියලා කිසියම් දෙයක් එහෙම කියන්න බෑ. මේ පුද්ගලයා අනුව කියන්න අමාරු. කොයි කෙනාට කොයි වෙලාවෙ මෛත්‍රිය හරිනවද කියලා කියන්න බෑ.